ඊළඟට ජීජි නිරෝෂණී මහත්මිය අවසරයි ස්වාමීන් වහන්ස මේකත් මගේ මට පැහැදිලි කර ගැනීමකට අහම්බුනේ මම අහලා තිබුණා මේ සතිපට්ඨානය මේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දවස් හතක් එක එක දිගට පුහුණු කරනවා නම් අනිවාර්යයෙන්ම සෝවාන් තත්ත්වය ලබා ගන්න පුළුවන් මට මතක නැහැ කොච්චරද ඒක මට ඇහුනේ කියලා. ඒකත් එක්ක මට ආපු ප්‍රශ්නේ තමයි එතකොට හම්බුරන්නේ දැන් අපි කියන්නේ එදිනෙදා ජීවිතේදී අපේ සියලු හිතට නැගෙන සියලු මේ කෙලස් සහ අපේ ඉරියව් කියන ඒ සියලුම සියලුම දේ මේ හැම වෙලාවකදී මේ හිතට නැගෙන හැම වෙලාවකදීම ඒකට අනිත්‍ය බව මෙනෙහි කරමින් අනාත්ම බව මෙනෙහි කරමින් එහෙම අඛණ්ඩව කරගෙන යන එකද එකෙන් අදහස් වෙන්නේ එම කරන්න කරන්න ඕනිද මේ සෝවාන් සෝතාපන්න බව ළඟා කරගන්න. චුට්ටක් පැහැදිලි කරන්න. දැන් සතිපට්ඨාන සූත්‍රයේ අවසානයේදී බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ සතර සතිපට්ඨානය අවුරුදු 7ක් මාස 7ක් සති 7ක් ඔය විදිහෙන් කියලා දින 7ක් යම්කිසි කෙනෙක් වඩනවා නම් ඒතනත්තාට අරහත්ත්වය හෝ අනාගාමී ඵලය සෝසන් ඵලයක් නෙමෙයි අරහත්ත්වය හෝ අනාගාමී ඵලයටපත් වෙන්නට පුළුවන් කියනවා. එතකොට ඒක අපි පරිස්සමෙන් තේරුම් ගන්නට ඕන දින 7ක් යම්කිසි කෙනෙකුට ඒක අඛණ්ඩව සිහිය පවත්වන්න පුළුවන් නම් ඉතින් ඒ මට්ටමට සිහිය පවත්වන්න පුළුවන් වෙනවා කියලා කියන්නේ ඒ වෙනකොට අවශේෂ සියලු ධර්මයන්ොත් ඒ මට්ටමට වර්ධනය වෙලා. එතකොට අපිට සාමාන්‍යයෙන් මේ තත්පර ගානක් සිහිය පවත්වාගෙන යමක් දිහා බලන එකත් මූලික අවස්ථාවේදී දුෂ්කරයි කියන බව අපට දැනෙනවනේ. එතකොට දින හතක් එක දිගට සිහිය පවත්වන්නට නම් කොච්චර සසරේ එතනත්තා ඒ බෝධිපාක්ෂික ධර්මය දියුණු කරලා තියෙන්න ඕනද? ඉතින් ඒ මට්ටමට සිහිය දියුණු කරගෙන තියෙනවා නම් ඊට සාපේක්ෂව අවශේෂ ධර්ම වැඩිලා තියෙනවා. ඉතින් ඒ අවශේෂ ධර්ම වැඩිලා තියෙනවා නම් තමයි සතිය අර මට්ටමට දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. සතිය ඒ මට්ටමට වැඩිලා තියෙනවා නම් අවශේෂ ධර්ම ඊට සාපේක්ෂව වර්ධනය වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරියට අඛණ්ඩව දින 7ක් ඒ විදිහට පුහුණු කළොත් අනාගාමී බව ලබන්න පුළුවන් කියලා. ඒතකොට මේ වචන ටික ඇතුලේ අනිත් සියලුම කාරණා ගැබ් වෙලා තියෙනවා. එහෙම නැතුව දැන් අපි හිතන විදිහට අපි සතියක් උත්සාහ කිරීම ගැන නෙමෙයි මේ කියන්නේ. පරිපූර්ණ වශයෙන් සිහිය පැවැත්වීම ගැනයි කියන්නේ. ඉතින් දැන් දැන් ඔබතුමිය පැහැදිලි කරපු විදිහට දැන් ඔබතුමිය පැහැදිලි කළේ ඔය සිහිය ගැන නෙමෙයි. නුවණින් මෙනෙහි කිරීම ගැන. ඉතින් නුවණින් මෙනෙහි කරනවා කියන එක අපි දන්න විදිහට සුතමේ ඥාන වශයෙන්, චින්තාමේ ඥාන වශයෙන් මෙනෙහි කරලා විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක භාවනාමය වශයෙන් සති සම්පජඤ්ඤයෙන් දකින මට්ටමට සිත ප්‍රගුණ කරලා තියෙනවා. ඒ මට්ටමින් දින හතක් පවත්වා. ඉතින් ඒ නිසා මේ දැනට අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් දේවල් පුහුණු කරගෙන යන්නට ඕන. එහෙම කරගෙන කරගෙන යනකොට තමයි අපි ඉස්සෙල්ලා සිහිය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නට ඕන. ඊට පස්සේ ඒක වැඩි කාලයක් අපි පවත්ව ගන්න දැන් අර අපේ අරුන්දති වෛද්‍යතුමිය පැහැදිලි කළේ අර අපේ මනස වෙනත් අරමුණකට යනවා නම් වහාම දැනෙන්නට ගන්නවා ඊට පස්සේ වෙනදා අපි අවිචාරවත්ව කියපු කරපු දේවල් දැන් අපේ මනස ඇතුළෙන්ම බලාගෙන ඉන්නවා වගේ ඇයි එහෙම කියන්නේ ඇයි එහෙම කරන්න කියලා අපේ මනස විසින්ම ප්‍රශ්න කරන තැනකට එනවා එතකොට අන්න ඒ වගේ අපේ සිහිය අවදි වෙන්න අවදි වෙන්න අපිට දැනෙන ගති ලක්ෂණ තියෙනවා ඉස්සෙල්ලා ඒවා හඳුනා ගැනීමෙන් සිහිය පුහුණු කරගන්න උත්සාහ කරන්න ඉස්සෙල්ලාම සිහිය කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න ඊපස්සේ පුහුණු කරන්න ඊට පස්සේ ඒක කොහොමද සතිපට්ඨාන හැටියට ඉන්ද්‍රිය ධර්ම හැටියට බල ධර්ම හැටියට බොජ්ජංග ධර්ම හැටියට මාර්ගාංග ධර්ම හැටියට දියුණු කරන්න කියලා ඊට පස්සේ දැන් ඒවා අපි ඉදිරි සතිවලදී කතා කරනවා. ධර්මගන්නේ සතියේ එකෙන් ගුණාංග වලින් කොහොමද ප්‍රගුණ කරන්නේ. ඉතින් අන්න එහෙම කාලයක් ප්‍රගුණ කරගෙන යද්දී තමයි අපිට දැනෙන්න ගන්නේ ඒ කියන ගුණාංග වලින් යුක්තව අපිට පුළුවන් ද දින හතක් අකණ්ඩව පවත්වා ඉතින් එහෙම හැකි මට්ටමට ආවොත් ඒ තැනත්තා අර කියන ප්‍රතිඵල ලබන්නට සුදුසුකම් ලබනවා. බොහොම පින් ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි ඒක. බොහොම පින්.